යස්සමූලේ නිසිංහෝව සබ්වාරි විජයන් අකා පත්තෝ සප්පන්නුතන් සත්තා වන්දේතන් පෝධිපාදපන් දියෙන් වටවෝ පතක් සේ සුමුදු වැලි මළුවේ පැතිර ඉන්නට වරම් මට කොහිදෝ දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිසැනෙහි රැඳී ඉන්නෙම් ඕ බෝධියෙන් වටබෝ පතක් සේ සැලෙන පූපත් සැනිල් මුමුණන මියුරු බුදුගුණ සරින් සැඟැහි දුනිදු හෙවනේ සිහිල් පවනේ නිමිසැනහි රැඳී ඉන්නෙම් බෝධියෙන් වටවෝ පතක්සේ සූදු වැලිමල්වේ පැතිරඉන්නට වරම් මට කොහිදෝ දුමිලු පෙවනේ සිහිල් පවනේ නිමි සැනැහි පැතිරඉන්නෙම් බෝධියෙන් වට වූ පතක් සේ ලදරුගෝපත් තෙමාවැහෙන ඉදීවන් සඳතියෙන් නැහැවි දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිවී සැනැහි රැඳී ඉන්නෙමි වටවූ පතක්සේ සුමුදු වැලිමලුවේ පැතිරදින්නට වරම් මට කොයිදෝ දුමිඳු හෙවනේ සිහිල් පවනේ සැනැහි රැඳී ඉන්නෙම් බෝධියෙන් වටබෝ පතක් 死。